සමනුභාෂණ කර්මය යම්කිසි භික්ෂුවක් සංඝයා ભેද කිරීමට තැත් කරේ නම් ભેදයට හේතු වන කරුණක් ඉදිරිපත් කරගෙන ක්‍රියා කරේ නම් සංඝ ભેදයට තැත් කරන ඒ භික්ෂුව හමුවන භික්ෂූන් විසින් ඇවත්නි සමගි සංඝයා ભેද කිරීමට උත්සාහ නොකරව යයි ඒ භික්ෂුවට අවවාද කළ යුතුය දෙවනුවත් තුන්වෙනුවත් අවවාද කළ යුතුය එබඳු භික්ෂුවක් ගැන ආරංචිය ඇසූ භික්ෂූන් විසින්ද සංඝ ભેදයට තැත් කරන භික්ෂුව සොයා ගොස් අවවාද කළ යුතුය. අවවාදයේ අසාද එය නොහරණා භික්ෂුවට දුකුලා ඇවැත් වෙයි. සංඝ ભેදයට තැත් කරන භික්ෂුව ගැන අසා අවවාද නොකරන්නා වූ භික්ෂූන්ටද දුකුලා ඇවැත් වෙයි. සංඝ ભેදයට තැත් කරන භික්ෂුව අවවාදයේ අසාත් එය අත් නොහරිනම් අන්‍ය භික්ෂූන් විසින් ඒ භික්ෂුව බලහත්කාරයෙන් වුවද සංඝ මෙතටගෙන සමනුභාෂණ කර්මය කළ යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්කු සම්මග්ගස්ස සංගස්ස ભેදාය පරක්කමති සෝතං වත්තුන පටිනිස්සජ්ජති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සස්ස භික්ඛුනෝ සමනුභාසෙය්‍ය තස්ස වත්තුස්ස පටිනිස්සග්ගාය ඒසාඤ්ඤති සුනාතුමේ බන්තේ සංඝෝ අයන්තිස්සෝ බිකු සමග්ගහස්ස සංගස්ස ભેදාය පරක්කමති සෝ තං වත්තු න පටිනිස්සජ්ජති සංඝෝතිස්සං බික්ඛු සමනුභාසති තස්ස වත්තුස්ස පරිනිස්සග්ගාය යස්සා සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ සමනුභාසනා තස්ස වත්තුස්ස පරිනිස්සග්ගාය සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි ඒතමත්තං වදාමි සුනාතුමේ පෙය්‍යාලං සෝ වාසෙය්‍ය තතියම්පි ඒතමත්තං පෙය්‍යාලං සෝභාසේය සමනු බට්ඨෝ සංගේන තිස්සෝ බිකු තස්ස වත්තුස්ස පටිනිසග්ගාය කමති සංගස්ස තස්මා තුන්හි එව මේ තං ධාරයාමි මේ සමනුභාෂණ කර්මය කිරීමේදී සංඝ වේදයට තැත් කරන භික්ෂුවට අදහස නොහලහොත් ඤත්‍ය අවසානයේදී දුකලා ඇවැත්වේ ප්‍රථම අනුශ්‍රාවණය අවසානයේදී තුලසි ඇවැත්වෙයි. දෙවන අනුශ්‍රාවනය අවසානයේදී ද තුලසි ඇවැත්වෙයි. කර්ම වාක්‍ය අවසානයේහි සංඝවෙසෙස් ඇවැත්වෙයි. සංඝ වේදකයන්ට පක්ෂවන භික්ෂූන්ට කරන සමනුභාෂණ කර්මය. සංඝ වේදයට තැත් කරන භික්ෂුවට පක්ෂවන භික්ෂූන්ටද අන්‍ය භික්ෂූන් විසින් එසේ නොකරන ලෙස ආවාද කළ යුතුය. දෙවනුවත් තුන්වනුවත් අවවාද කළ යුතුය. නොපිළිගතහොත් දුකුලා ඇවැත් වෙයි. දැනගෙන අවවාද නොකරන භික්ෂුවටද දුකුලා ඇවැත් වෙයි. අවවාදයේ නොපිළිගතහොත් බලයෙන්ම වුවද ඒ භික්ෂූන් සංගමෙන්දට පමුණුවා අවවාද කළ යුතුය. නොපිළිගතහොත් සමනුභාෂණ කර්මය කළ යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ බුද්ධ රක්කිතෝච ධම්ම රක්කිතෝච බික්ඛු තිස්සස්ස බික්ඛුනෝ සංඝ බේදාය පරක්කමනන්තස්ස අනුවත්තකෝ වග්ගවාදකෝ තේතං වත්තුන පටිනිස්සජ්ජಂತಿ යදි සංගස්ස පත්ත කල්ලම් සංඝෝ බුද්ධ රක්කිතංච ධම්ම රක්කිතංච බික්ඛු සමනුබාසෙය්‍ය තස්ස වත්තුස්ස පටිනිස්සග්ගාය ඒසාඤ්ඤති සුනාතු මේ බන්තේ සංඝෝ බුද්ධ රක්ඛිතෝච ධම්ම රක්ඛිතෝච බික්ඛු තිස්සස්ස බික්ඛුනෝ සංඝ ભેදාය පරක්කමන පරක්කමනස්ස අනුවත්තකෝ වග්ගවාදකෝ තේතං වත්තුං න පටිනිසජ්ජಂತಿ සංඝෝ බුද්ධ රක්ඛිතංච ධම්ම රක්ඛිතංච බික්ඛු සමනුබාසති තස්ස වත්තුස්ස පටිනිසග්ගාය යස්සාය සමතෝ කමති බුද්ධ රක්ඛිතස්ස ච ධම්ම රක්ඛිතස්ස සච බිකුණෝ සමුනබාසනා තස්ස වත්තුස්ස පටිනිසග්ගාය සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි ඒත මත්තං වදාමි පේයාලං සෝ වාසෙය්‍ය තතියම්පි ඒත මත්තං වදාමි පේයාලං සෝ වාසෙය්‍ය සමනු බට්ඨෝ සංගේන බුද්ධ රක්කිතෝච ධම්ම රක්කිතෝච බික්ඛු තස්ස වත්තුස්ස පටිනිසග්ගාය කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතම් ධාරයාමි දුර්වච භික්ෂූන්ට කරන සමනුභාෂණ කර්මය එවත්නි මෙය කල යුතුය මෙය නොකල යුතුය ඔබ වහන්සේ මේ නම් පැවතට පැමිණියාහුය යනාදීන් භික්ෂූන් විසින් බුදුන් වහන්සේ විසින් පනවා වදාළ සිකපද අනුව භික්ෂුවකට අවවාද කරන කලෙහි යම් භික්ෂුවක් එයට ඉඩ නොදේ නම් ඇවත්නි මාගේ හොඳ නරකින් ඔබ වහන්සේලාට කාර්යයක් නැත ඔබ වහන්සේලා ඔබ වහන්සේලාට ඇති වැඩක් බලා ගන්නහුය මමද ඔබ වහන්සේලාට හොඳක් නරකක් නොකියමි ඔබ වහන්සේලාද මට කිසිවක් නොකියන්නහුය යයි කියානම් භික්ෂූන් විසින් ඒ භික්ෂුවට එසේ නොකරන ලෙස අවවාද කළ යුතුය. දෙවනුවද තුන්වනුවද එසේම අවවාද කළ යුතුය. නොපිළිගනිත හොත් ඒ භික්ෂුවට දුකුලා ඇවැත්වෙයි. දැනගෙන අවවාද නොකළහොත් ඒ භික්ෂූන්ටද දුකුලා ඇවැත්වෙයි. ඉදින් ඒ භික්ෂුව අවවාද නොපිළිගත්තේ නම් සඟමැදට පමුණු වාද අවවාද කළ යුතුය. දෙවනුවත් තුන්වනුවත් අවවාද කළ යුතුය. නොපිළිගතහොත් සමනුභාෂණ කර්මය කළ යුතුය. කර්ම වාක්‍ය මෙසේය. සුනාතු මේ බන්තේ අයං තිස්සෝ බික්ඛු බික්ඛුහි සහධම්මිකං වුච්චමානෝ අත්තානං අච්චනීයං කරෝති සෝතං වත්තුං න පටිනිස්සජ්ජති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්ඛු සමනුබාසෙය්‍ය තස්ස පටිනිස්සග්ගාය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයං තිස්සෝ බික්ඛු බික්ඛූහි සහ ධම්මිකං උච්චමානෝ අත්තානං අච්චනීයං කරෝති සෝතං වත්තුං න පටිනිස්සජ්ජති සංඝෝ තිසං බික්ඛු සමනුභාසති තස්ස පටිනිස්සග්ගාය යස්සාය සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ සමනුභාසනා තස්ස වත්තුස්ස පටිනිස්සග්ගාය සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං සමනු බට්ඨෝ සංගේන තිස්සෝ බික්ඛු තස්ස වත්තුස්ස පටිනිස්සග්ගාය කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි මේ කර්ම වාක්‍යයේ අවසානයේ දුර්වච භික්ෂුවට සංඝ වෙසෙස් ඇවත් වෙයි. පබ්බාජනීය කර්මය. පබ්බාජනීය කර්මය anu වාසය කරන විහාරයෙන් හා ගමෙන් බැහැර කිරීමය. එය කල යුත්තේ කුල දූෂණය කරන භික්ෂූන්ටය. ඒ කර්මය පළමු වරට කර තිබෙන්නේ කීටාගිරියෙහි විසු අස්සජි පුනබ්බ සුඛ යන භික්ෂූන්ටය. අස්සජි පුනබ්බ සුඛ යන දෙදෙනා ෂට් වාර්ගික භික්ෂූන්ට අයත් දෙනමකි. එය කරන කලෙහි කොළ දූෂණය කරන භික්ෂුව සංඝ මැදට පමුණුවා චෝදනා කොට වරද සිහි කරවා ඇවත දක්වා කළ යුතුය පබ්බාජනීය කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ ඉමේ අස්සජි පුනබ්බ සුඛා බික්ඛු කුල දූසකා පාප සමාචාරා ඉමේ සං පාපකා සමාචාරා දිස්සanti චේව සූයන්ති ච කුලානිච ඉමේහි දුට්ඨානි දිස්සanti චේව සුයන්ති ච කුලානිච ඉමේහි දුට්ටානි දිස්සන්ති චේව සුයන්ති ච යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ අස්සජි පුනබ්බ සුකාණං බික්ඛූණං කීටා ගිරිස්මා පබ්බාජනීය කම්මං කරෙය්‍ය න අස්සජි පුනබ්බ සුකේහි කීටා ගිරිස්මින් වත්තබ්බන්ති ඒ සාඤ්ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ ඉමේ අස්සජි පුනබ්බ සුඛා බික්ඛූ කුල දූසකා පාප සමාචාරා ඉමේසං පාපකා සමාචාරා දිස්සanti චේව සුයන්ති ච කුලානි ච ඉමේහි දුට්ඨානි දිස්සanti චේව සුයන්ති ච සංඝෝ ආස්සජි පුනබ්බ සුඛානං පික්ඛූණං කීටාගිරිස්මා පබ්බාජනීය කම්මං කරෝති න ආස්සජි පුනබ්බ සුකේහි බිකෝහි කීටාගිරිස්මින් වත්තබ්බන්ති යස්සාය සමතෝ කමති අස්සජි පුනබ්බ සුඛානං බික්ඛූණං කීටාගිරිස්මා පබ්බාජනීය කම්මං කම්මස්ස කරණං න අස්සජි පුනබ්බ සුකේහි බික්කෝහි කීටාගිරිස්මින් වත්තබ්බන්ති සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි ඒතමත්තං වදාමි පේයාලං තතියම්පි ඒතමත්තං වදාමි පේයාලං කතං සංගේන ආසජි පුනබ්බ සුඛානං බික්ඛූණං කීටාගිරිස්මා පබ්බාජනීය කම්මං න අස්සජි පුනබ්බ සුකේහි බික්ඛූ කීටාගිරිස්මින් වත්තබ්බන්ති කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි පබ්බාජනීය කර්මය කරන ලද භික්ෂුව විසින් පිරිය යුතු වත් අටලොසකි සංඝයාට කීකරුව ඒ වත් අටලොස පුරා හික්මී පබ්බාජනීය කර්මය අවලංගු කරන ලෙස සංඝයාගෙන් ඉල්ලා සිටි කල්හි සංඝයා විසින් එය අවලංගු කරනු ලැබේ. අස්සජ පුනබ්බ සුඛයෝ පබ්බාජනීය කර්මේ නොහික්මි. එය කලා වූ භික්ෂූන්ට ගරහා කරන්නට පටන් ගත්හ. කුලදූෂණය කිරීමෙන් පබ්බාජනීය කර්මය කරන ලද යම්කිසි භික්ෂුවක් විහාරයෙන් බැහැර නොවී මේ භික්ෂූහු ඡන්ද ආදියෙන් අගතියට යන්නෝය. මෙබඳු ඇවැත් නිසා ඇතමෙකුට පබ්බාජනීය කර්මය කරන්නාහ. ඇතමෙකුට නොකරන්නාහ. යැයි කර්මය කළ භික්ෂූන්ට ගරහා කෙරේ නම් දක්නා වූ අසන්නා වූ අන්‍ය භික්ෂූන් විසින් ඒ භික්ෂුවට විහාරයෙන් බැහැරවන ලෙසත් සංඝයාට ගරහා නොකරන ලෙසත් තුන්වර දක්වා අවවාද කළ යුතුය. නොපිළිගනී නම් සංඝ මැදටගෙන ඒ භික්ෂුවට අවවාද කළ යුතුය. සංඝ මැදදීද නොපිළිගනී නම් ඒ භික්ෂුවට සමනුභාෂණ කර්මය කළ යුතුය. සමනුභාෂණ කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සංගේන පබ්බාජනීය කම්ම කතෝ බික්ඛු ඡන්දගාමිතා දෝසගාමිතා මෝහගාමිතා බයගාමිතා පාපේති සෝ තං වත්තුං න පටිනිස්සජ්ජති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්ඛුං සමනුභාසෙය්‍ය තස්ස වත්තුස්ස පරිනිස්සග්ගාය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයං තිස්සෝ බික්ඛු සංගේන පබ්බාජනීය කම්මකතෝ භික්ඛු ඡන්දගාමිතා, දෝසගාමිතා, මෝහගාමිතා, බයගාමිතා පාපේති. සෝ වත්තු න පරිනිසජ්ජති සංඝෝ තිස්සං බික්ඛු සමනුබාසති තස්ස පටිනිස්සග්ගාය යස්සාය සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ සමනුබාසනා තස්ස වත්තුස්ස පටිනිස්සග්ගාය සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය දුතියම්පි ඒත මත්තං වදාමි පෙය්‍යාලං තතියම්පි ඒත මත්තං වදාමි පෙය්‍යාලං සමනු බට්ඨෝ සංගේන තිස්සෝ බික්ඛු තස්ස වත්තුස්ස පරිනිස්සග්ගාය කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි මේ කර්ම වාක්‍ය කියා අවසන් කරනු සමගම පබ්බාජනීය කර්මය කළ භික්ෂූන් හට ගරහා කරන භික්ෂූහු සඟවෙසෙස් ඇවතට පැමිණෙති. පබ්බාජනීය කර්මය සංසිඳවීම පබ්බාජනීය කර්මය කරන ලද භික්ෂුව යම් විහාරයක වෙසෙමින් යම් ගමක කුල දූෂණය කෙලේ නම් ඒ විහාරයේ වෙසෙමින් කුල දූෂණය කර ගමෙහි පිණු පිනිස නොහැසිරිය යුතුය ඒ විහාරයේ වෙසෙමින් අන් ගමක පිණු පිනිස නොහැසිරිය යුතුය. අනෙක් විහාරයක වෙසමින් හෝ ඒ ගමෙහි පිණු පිනිස නොහැසිරිය යුතුය. පබ්බාජනීය කර්මය කරන ලද භික්ෂුවට નિયમિત අටලොස් වත පිරිය යුතුය. වත් පිරීම පිළිබඳ කාල නියමයක් නැත. පස් දිනක් වුවද ප්‍රමාණය. වත් පුරා පබ්බාජනීය කර්මය සංසිඳුවන ලෙස ඒ භික්ෂුව විසින් සංඝයා වෙත එළඹ සිවුර ඒකාංශ කොට පොරවා මහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ යාඥා කළ යුතුය. සංසිද වීම ඉල්ලීමේ වාක්‍ය අහං බන්තේ සංගේන පබ්බාජනීය කම්මකතෝ සම්මා වත්තාමි ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි පබ්බාජනීය කම්මස්ස පටිප්පස්සද්ධියං යාචාමි ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං කර්මය සංසිඳ වීමේ කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ භික්ඛු භික්ඛු සංඝේන පබ්බාජනීය කම්මකතෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්තති පබ්බාජනීය කම්මස්ස පටිප්පස්සද්දීන් යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සස්ස බික්කුණෝ පබ්බාජනීය කම්මං පටිප්පස්සම් මෙයිහ ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු පබ්බාජනීය කම්මකතෝ සම්මා වත්තති ලෝමං පාතේති nettarang vattati පබ්බාජනීය කම්මස්ස පටිප්පස්සද්ධියං යාචති සංඝෝ තිස්සස්ස බික්කුණෝ පබ්බාචනීය කම්මං පටිප්පස්සම්මේහිති යස්සාය සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ පබ්බාචනීය කම්මස්ස පටිප්පස්සද්දි සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි ඒත මත්තං වදාමි පෙය්‍යාලං තතියම්පි ඒත මත්තං වදාමි සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සංඝේන පබ්බාජනීය කම්මකතෝ සම්මා වත්තති ලෝමං පාතේති nettarang vattati පබ්බාජනීය කම්මස්ස පටිපස්සද්ධින් යාචති සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ පබ්බාජනීය කම්මං පටිපස්සා මේහිති යස්සාය සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ පබ්බාජනීය කම්මස්ස පටිපස්සද්ද සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය පටිපස්සද්දං සංගේන තිස්සස්ස බික්ඛුනෝ පබ්බාජනීය කම්මං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි පබ්බාජනීය කර්මය සංසිඳ වීමෙන් පසු ඒ භික්ෂුවට ඒ විහාරයේ වාසය කිරීමට ලැබෙයි. එහෙත් ඒ භික්ෂුව විසින් දූෂණය කළ කුලවලින් සිව්පසය නොපිළිගත යුතුය. ඒ භික්ෂුව පසු කාලයේදී රහත් වූද රහත් වීමෙන් පසුද කුලවලින් ප්‍රත්‍ය නොපිළිගත යුතුය. දිවිහිමියෙන් ඒ භික්ෂුවට ඒ කුලවලින් ගන්නා ප්‍රත්‍ය අකපය. ඒ කුලවලින් මිනිසුන් නුඹ වහන්සේ අපදෙන ප්‍රත්‍ය නොපිළිගන්නේ කුමක් හේින්දයි අසා පෙර මා විසින් කුල දූෂණය කර ඇති නිසාය යැයි කල්හි ඒ මිනිසයෝ අපි නුඹ වහන්සේට ඒ නිසා නොදෙමුය. දැන් නුඹ වහන්සේගේ සිල්වත් බව සලකාම දෙන්නෙමුය. යැයි කියන්නාහු නම් ඉන්පසු ඔවුන්ගේ ප්‍රත්‍ය පිළිගැනීමෙන් ඇවැත් නොවේ. අඤ්ඤ වාදකාරෝපන කර්මය අඤ්ඤ වාදකාරෝපන කර්මය නොමනා ක්‍රියා කොට ඇවැත්වලට පැමිණ ඒවා ගැන සංඝ මධ්‍යයේදී විමසන කල්හි අනිකක් කියා වර්ධ වසා ගන්නට තැත් කරන භික්ෂූන් සඳහා નિયમિત කර්මයකි. කර්ම වාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංඝෝ අයං චන්නෝ බික්ඛු සංගමජ්ජේ ආපත්තියෝ අනුයුංජීයමානෝ අඤ්ඤඤ්ඤ පටිචරති යදි සංගස්ස පත්තකල්ලං සංගෝ චන්නස්ස බික්කුණෝ අඤ්ඤවාදකං රෝපෙය්‍ය ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං චන්නෝ බික්ඛු සංගමජ්ජේ ආපත්තියෝ අනුයුංජිය මානෝ අඤ්ඤනඤ්ඤ පටිචරති සංඝෝ චන්නස්ස බික්ඛුනෝ අඤ්ඤවාදකං රෝපේති යස්සාය සමතෝ කමති චන්නස්ස බික්ඛුනෝ අඤ්ඤවාදකස්ස රෝපනා සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය රෝපිතං සංගේන චන්නස්ස වික්ඛුනෝ අඤ්ඤවාදකං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේ තං ධාරයාමි මේ කර්මය කරන්නට පෙර සංග මැද ਵਿਚාරණ කල අනිකක් කීමෙන් දුකුලා ඇවත් වෙයි අඤ්ඤ වාදකාරෝපණයෙන් පසු අනිකක් කීමෙන් පචිති ඇවත් වෙයි විහෙසකාරෝපන කර්මය විහෙසකාරෝපන කර්මය වර්ධ කොට සංගමද ਵਿਚාරණ කල්හි තුෂ්ණිම් භූතව හිඳ සංගයා වෙහෙසන භික්ෂූන්ට කරන කර්මයකි කර්ම වාක්‍ය මෙසේය සුනාතුමේ බන්තේ සංඝෝ අයං චන්නෝ බික්ඛු සංගමජ්ජේ ආපත්තියෝ අනියුංජිය මානෝ තුන්හි භූතෝ සංගං විහෙසේති යදි සංගස්ස පත්තකල්ලං සංගෝ චන්නස්ස බික්කුණෝ විහෙසකං රෝපේය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයං චන්නෝ බික්කු සංගමජ්ජේ ආපත්තියෝ අනුයුංජිය මානෝ තුන්හි භූතෝ සංගං විහෙසේති සංගෝ චන්නස්ස බික්කුණෝ විහෙසකං රෝපේති යස්සාය සමතෝ කමති චන්නස්ස බික්කුණෝ විහෙසකස්ස රෝපනා සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ බාසෙය්‍ය රෝපිතං සංගේන චන්නස්ස බික්ඛුනෝ විහෙසකං කමති සංගස්ස තස්මා තුන්හි එව මේතං ධාරයාමි මේ කර්මය කිරීමෙන් පසු සංඝ මැද ඇවතින් ਵਿਚාරණ කලෙහි කතා නොකොට සංඝයා වෙහෙසන භික්ෂුවට පචිති ඇවැත් වෙයි පාප දෘෂ්ටිගෙන සිටින භික්ෂූන්ට කරන සමනුභාෂණ කර්මය බුද්ධ කාලයේ අරිෂ්ඨ නැමැති භික්ෂුවක් පස්කම් සැප විඳිනා වූ මේ ගිහියෝ සෝවාන් වෙති සකදාගාමි වෙති අනාගාමි වෙති භික්ෂූහුද මනාප රූප දර්ශනය කරමින් ශබ්දයන් අහමින් ගන්ධයන් ආග්‍රහණය කරමින් රසයන් ආස්වාදනය කරමින් මුද්‍රු වස්ත්‍ර ආදිය පහස විඳිමින් රහත් වෙති. එසේ තිබියදී ස්ත්‍රී ස්පර්ශය වූ එක් දෙයක් පමණක් අන්තරායක වන්නට කරුණක් නැත යන වැරදි දෘෂ්ටිය ගත්තේය. ඒ කාරණේ නිමිත්ත කොට එබඳු දෘෂ්ටිගෙන එය නොහැර තදින් අල්ලා ගන්නා භික්ෂූන්ට සමනුභාෂණ කර්මයක් බුදුන් වහන්සේ විසින් නියම කළසේක. එය කරන්නේ මෙසේය. එබඳු පාප දෘෂ්ටියක් ගැන සිටිනා වූ භික්ෂුවට දක්නා වූද ඇසුවා වූද භික්ෂූන් විසින් ඒ දෘෂ්ටිය අතහරනු පිණිස තුන්වර දක්වා අවවාද කළ යුතුය. අවවාදය පිළිගෙන දෘෂ්ටිය නොහලේ නම් දුකුලා ඇවැත්වේ. දැකද අසාද අවවාද නොකරන්නා වූ භික්ෂූන්ටද දුකුලා ඇවැත්වෙයි. අවවාදයේ පිළිගෙන දෘෂ්ටිය නොහරිත හොත් ඒ භික්ෂුව සංඝ මැදට පමුණුවාද තුන්වර දක්වා අවවාද කළ යුතුය. නොපිළිගත හොත් දුකුලා ඇවත් නැවතද ඇතිවේ. එසේද නොපිළිගනී නම් ඒ භික්ෂුවට සමනුභාෂණ කර්මය කළ යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ තිස්සස්ස බික්කුණෝ ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං තතාහං භගවතෝ ධම්මං දේසිතං අජානාමි යතා යේ මේ අන්තරායිකා ධම්මා වූත්තා භගවතා තේ පටිසේවනතෝ නාලං අන්තරායා යාති සෝතං දිට්ඨින් න පටිනිස්සජ්ජಂತಿ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ තිස්සං වික්ඛු සමනුබාසෙය්‍ය තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං තතාහං භගවතා ධම්මං දේසිතං අජානාමි යතාය මේ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායාති සෝතං දිට්ඨින් න පටිනිස්සජ්ජති සංඝෝ තිස්සං භික්ඛුං සමනුබාසති තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය යස්සාය සමතෝ කමති තිස්සස්ස භික්ඛුනෝ සමනුබාසනා තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය සෝතෝන් හස්ස යස්ස නක්ඛමති සෝ බාසෙය්‍ය ဒ ුතියම්පි පේයාලං තතියම්පි පේයාලං සමනුබට්ඨෝ සංගේන තිස්සෝ භික්ඛු තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි මේ කර්මය අවසන් වනු සමගම දෘෂ්ටියගෙන සිටින භික්ෂුවට පචිති ඇවත් වෙයි මිසදිටුගත් සාමණේරයන්ට කරන නිස්සාරණ කර්මය සාමණේරයෙක් බුදුන්ගේ හෝ දහම්හි හෝ සඟුන්ගේ හෝ අගුණ කියානම් අකප්පිය කැප කියානම් මිසදිටු ගන්නේ නම් ඔහුට තුන්වර දක්වා ඒ වරද හරණා පිණිස අවවාද කළ යුතුය. ඉදින් සාමණේරයා ඒ ලබ්ධිය නොහරින්නේ නම් සංඝයා රැස්කොට සංඝ මැදදී ඒ ලබ්ධිය හැර දමන ලෙස කිය යුතුය. ඉදින් සාමණේරයා ලබ්ධිය හලේ නම් යහපති නොහරන්නේ නම් ඔහුට නිස්සාරණ කර්මය කළ යුතුය. එය චතුර්විධ කර්මයන් අතුරෙන් අපලෝපන කර්මයකි. එය කරන කලෙහි වික්ත භික්ෂුවක් විසින් මතු දක්වන වාක්‍යයෙන් සාමණේරයා බැහැර කරන බව දැන්විය යුතුය. කර්ම වාක්‍ය සංගම් බන්තේ පුච්චාමි අයං කණ්ඨකෝ සාමණේරෝ බුද්දස්ස ධම්මස්ස සංගස්ස අවන්නවාදී මිච්ඡාදිට්ඨිකෝ යං අඤ්ඤේ සාමණේරෝ ලබ්බಂತಿ විකෝහි සද්දින් ද්විරත්ත නිරත්තං සහසෙය්‍ය තස්සා අලාභාය නිසාරණා රුච්ඡති සංගස්ස ဒ උතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං මෙසේ සංඝයාට දන්වා නොහික්මුණ සාමණේරය යව විනාශවෙව යයි සාමණේරයාට කිය යුතුය. මෙසේ නිස්සාරණය කළ සාමණේරයා සියලුම භික්ෂූන් විසින් වර්ජනය කළ යුතුය. එසේ බැහැර කළ සාමණේරයාට සංග්‍රහ කරන්නා වූද ඒ සාමණේරයාගේ උපස්ථානය පිළිගන්නා වූද ඔහු හා ධර්ම ආමිස සම්භෝගය කරන්නා වූද එක් ආවාසයක සයනය කරන්නා වූද භික්ෂුවට පචිති ඇවත් වෙයි. ඕසාරණය නිස්සාරණය කරනු ලැබූ සාමණේරයා හික්මි දුර්ලබ්ධි හැර සංඝයාගෙන් සමාව ඈද සිටියහොත් ඔහු නිස්සාරණ කර්මය ඉවත් කරන ලෙස තුන්වරක් යාඥා කරවා අපලෝපන කර්මයෙන්ම නිස්සාරණය කළ යුතුය. කර්ම වාක්‍ය සංඝං බන්තේ අපුච්චාමි අයං කණ්ඨකෝ සාමනීරෝ බුද්දස්ස ධම්මස්ස සංඝස්ස අවන්නවාදී මිච්ඡාදිට්ඨිකෝ යං අඤ්ඤ සාමනීරෝ ලබ්බಂತಿ ද්විරත්ත නිරත්තං බික්කෝහි සද්ධින් සහසෙය්‍ය තස්සා අලාභාය නිස්සාරිතෝ ස්වායං ඉදානි ඕරතෝ විරතෝ ලජ්ජි ධම්මං ඔක්කන්තෝ හිරෝතප්පේ පතිට්ඨිතෝ කත්ත දණ්ඩ කම්මෝ අච්චයන් දේසේති ඉමස්ස සාමනේරස්ස යථා පූරේ කාය සම්භාග සමාගිදානං රුච්චති සංගස්ස ဒ ුතියම්පි පේයාලං තතියම්පි පේයාලං බ්‍රහ්ම දණ්ඩය සබ්‍රක්‍මචාරීන්ගේ අවවාද අනුශාසනා නොපිළිගනිමින් භික්ෂූන්ට ආක්‍රෝෂ කරමින් හැසුරුණ චන්න නම් වූ භික්ෂුවට තථාගතයන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩය නියම කළසේක. යෝ අඤ්ඤෝපි භික්ඛු මුකරෝ හෝති භික්ඛුම් දුරු දුරුත්ත වචනේහි ගට්ටෙන්තෝ කුං සෙන්තෝ වම්හෙන්තෝ විහෙරති තස්සාපි දාතබ්බෝ යනුවෙන් භික්ෂූන්ට නොමනා වචනයෙන් බණෙමින් කරදර කරන අඤ්‍ය පරුෂ භික්ෂූන්ටද ඒ දඬුවමම දිය යුතු බව විනය අටුවාවෙහි දක්වා ඇත්තේය. ඒ දඬුවම දිය යුත්තේද අපලෝකන කර්මේනි. කර්ම වාක්‍ය බානෙත් ඉත්ත නාමෝ භික්ඛු මුකරෝ භික්ඛු දුරුත්ත වචනේහි ගට්ඨෙන්තෝ විහෙරති සෝ බික්ඛු යං ඉච්ඡේය තං වදේය බික්ඛූහි ඉත්තං නාමෝ බික්ඛුනේව වත්තබ්බෝ න ඕවදිතබ්බෝ න අනුශාසිතබ්බෝ සංඝං බන්තේ බුච්චාමි ඉත්ත නාමස්ස බික්ඛුනෝ බ්‍රහ්ම දණ්ඩස්ස දානං රුච්ඡති සංගස්ස द्वितीयाम्पि पेय्याලං තතියම්පි පෙය්‍යාලං මේ කර්මය කළ පසු ඒ භික්ෂුව කුමක් කීවත් අන්‍ය භික්ෂූන් ඔහුට කිසිවක් නොකියනු ලැබේ. අවවාද අනුශාසනා නොකරනු ලැබේ. ඒ භික්ෂුව පසුව හික්මී නපුරු ගති හැර සංඝයාගෙන් සමාව ඉල්ලුවහොත් ඒ සංඝයා විසින් නැවත ඉවත් කරනු ලැබේ. ඉවත් කිරීමේ කර්ම වාක්‍ය බන්තේ බික්ඛු සංඝෝ අසුකස්ස බික්ඛුනෝ බ්‍රහ්ම දණ්ඩං අදාසි සෝ බික්ඛු සෝරතෝ නිවාත වුත්ති ලජ්ජි ධම්මං ඔක්කෙන්තෝ හිරොත්තප්පේ පතිට්ඨිතෝ පටිසංඛා ආයතින් සංවරේ තිට්ඨති සංගං බන්තේ පුච්ඡාමි තස්ස බික්ඛුනෝ බ්‍රහ්ම දණ්ඩස්ස පටිප්පසද්දෙන් රුච්ඡති සංගස්ස ဒ ුතියම්පි පේයාලං තතියම්පි පේයාලං මෝහාරෝපණ කර්මය ඇතැම් භික්ෂූහු පාමොක් උදෙසන කල්හි සැලකිල්ලෙන් නොවසා පසුව වරද කොට මෙය වරදක් බව මෙයට ඇවතක් ඇති බව අපි කලින් දැන නොසිටියෙමු මෙබඳු සිකපදයක් ඇති බව අපි දැනගත්තේ දැන්ය යයි කියමින් කළ වරද නොදැනීමෙන් කළ එකක් බව සංඝයාට ඇඟවීමට උත්සාහ කරති. මෝහාරෝපණ කර්මය එසේ කරන භික්ෂූන් හික්මවීම සඳහා નિયમિત කර්මයකි. සිකපද නොදැනීම ඇවතින් මිදීමට කරුණක් නොවේ. එබැවින් කලින් දැන නොසිටීමෙන් වර්ධ කළ බව කියන භික්ෂුව ලවා සිදු වූ ඇවත දෙසවා ඒ භික්ෂුව කලින් දෙතුන් වරකවත් පාමොක් ඇසීමට පැමිණි බව භික්ෂූහු දනිත් නම් වරද කළ භික්ෂුවට මෝහාරෝපණ කර්මය කළ යුතුය. එය කරන කර්ම වාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු පාතිමොක්ඛ උද්දේශමානේන සාදුකං අට්ඨිකත්වා මනසිකරෝති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සස්ස බික්ඛුනෝ මෝහං ආරෝපෙය්‍ය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයං තිස්සෝ බික්ඛු පාතිමොක්ඛ උද්දේශමානේන සාදුකං අට්ඨිකත්වා මනසිකරෝති සංගෝ තිස්සස්ස බික්ඛුනෝ මෝහං ආරෝපේති යස්සාය සමතෝ කමති තිස්සස්ස බිකුණෝ මෝහස්ස ආරෝපණා සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ආරෝපිතා සංගේන තිස්සස්ස බිකුණෝ මෝහෝ කමති සංගස්ස තස්මා තුන්හි එව මේතං ධාරයාමි මේ කර්මය කළ පසුත් සිකපදය නොදත් බව කියන භික්ෂුවට පචිති ඇවැත්වෙයි තජ්ජනීය කර්මය බුද්ධ කාලයේදී භික්ෂූන් හා නිතර දබර කරගත්තා වූ කෝලහල කරගත්තා වූ වාද ඇති කරගත්තා වූ සංඝයාට නිතර නඩු පැමිණිලි කළා වූ එබඳු අන්‍ය භික්ෂූන්ටත් එසේ කිරීමට අනුශාසනා කළා වූ පණ්ඩුක ලෝහිතක යන භික්ෂූන් දෙදෙන නිමිත්ත කොට එබඳු භික්ෂූන් හික්මවනු පිණිස තථාගතයන් වහන්සේ මේ තජ්ජනීය කර්මය වදාළසේක. එය කරන කලෙහි කෝලහල කරන භික්ෂූන් සංගමැදට පමුණුවා ඔවුනට චෝදනා කොට කළ වරද මතක් කරදී සිදු වූ ඇවත දක්වා කර්මය කළ යුතුය. කර්ම වාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංඝෝ ඉමේ පණ්ඩුක ලෝහිතකා බික්ඛු අත්තනා බණ්ඩකාරකා කලහකාරකා විවාදකාරකා බස්සකාරකා සංගේ අධිකරණකාරකා යේපි චඤ්ඤේ බික්ඛු බණ්ඩනකාරණකා කලහකාරණකා විවාදකාරණකා බස්සකාරණකාරකා සංගේ අධිකරණකාරණකා තේ උපසංකමිත්වා ඒවං වදಂತಿ මාකෝ තුමෙහි ආයස්මන්තෝ ඒසෝ අජේසි බලවා බලවං පටිමනෙත් तुम्हें तेन पंडितराच व्यत्तराच बहुसुताराच अलमत्तराच माँ චස්ස බායිත්ත මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමීති තේන අනුප්පන්නානා චේව බණ්ඩනානි uppajjanti upananani ච බණ්ඩනානි බීයෝ භාවාය වේපුල්ලාය සංවත්තාන්ති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ පණ්ඩුක ලෝහිත කාණං භික්ඛූණං තජ්ජනීය කම්මං කරෙය්‍ය ඒසා ඤති සුනාතු මේ බන්තේ සංඝෝ ඉමේ පණ්ඩුක ලෝහිතකා භික්ඛු අත්තනා බණ්ඩනකාරකා පෙය්‍යාලං සංඝෝ අධිකරණකාරකා යේපි චඤ්ඤේ භික්ඛු බණ්ඩනකාරකා පෙය්‍යාලං සංඝේ අධිකරණකාරණකා තේ උපසංකමිත්වා ඒවං වදಂತಿ මාකෝ තුමිහෙ ආයස්මන්තෝ ඒසෝ අජේසි බලවා බලවං පටිමන්ත තුමිහෙ තේන පණ්ඩිත්තරෝච වියත්තරෝ බ්‍යත්තරෝච බහුසුතරෝච අලමත්තරාච මා චස්ස බායිත්ත මයම්පි තුම්හාකං පක්ඛ භවිසාමා ති තේන අනුප්පන්නානංච බණ්ඩනානි uppannanti uppannanaanca බණ්ඩනානී බියෝ භාවාය වේපුල්ලාය සංවත්තන්ති සංඝෝ පණ්ඩුක ලෝහිත කාලං බික්ඛූණං තජ්ජනීය කම්මං කරෝති යස්සාය සමතෝ කමති පණ්ඩුක ලෝහිත කාණං බික්ඛූණං තජ්ජනීය කම්මස්ස කරණං තෝ සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි පේයාලං තතියම්පි පේයාලං කතං සංගේන පණ්ඩුක ලෝහිතකාණං බික්ඛූණං තජ්ජනීය කම්මං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි තජ්ජනීය කර්මය කරන ලද භික්ෂූන් විසින් පිළිපැදිය යුතු අටලොස් වත තජ්ජනීය කර්මය කරනු ලැබූ භික්ෂුව විසින් 1 උපාධ්‍යාය වී හෝ කර්මාචාර්ය වී හෝ උපසම්පදා නොකල යුතුය 2 උපාධ්‍යාය වී කුල දරුවන් පැවිදි නොකළ යුතුය. 3. භික්ෂූන්ට නිස නොදිය යුතුය. 4. භික්ඛුනෝ වාද සම්මුතිය නොපිළිගත යුතුය. 5. කලින් සම්මුතිය ලබා ඇත්තේද භික්ෂුණීන්ට අවවාද නොකළ යුතුය. 6. යම් ඇවතක් නිසා චජ්ජනීය කර්මය කරන ලදියේ නම් ඒ ඇවතට නොපැමිණිය යුතුය. 7. එවැනි අන් ඇවතකටද නොපැමිණිය යුතුය. 8. එයට පවිටු ඇවතකටද නොපැමිණිය යුතුය. 9. තජ්ජනීය කර්මයට ගරහා නොකළ යුතුය. 10. ඒ කර්මය කළ භික්ෂූන්ටද ගරහා නොකළ යුතුය. 11. ප්‍රකෘති භික්ෂුවකගේ උපෝසතය නොතැබිය යුතුය. 12. ප්‍රකෘති භික්ෂුවකගේ පවාරණය නොතැබිය යුතුය. 13 ප්‍රකෘති භික්ෂුවක් ඇසිය යුත්තේකු නොකල යුතුය 14 විහාරයේහි දෙටු බව නොකල යුතුය 15 වරදක් කීමට ප්‍රකෘති භික්ෂුවක් ලවා අවකාශ නොකරවා ගත යුතුය 16 ප්‍රකෘති භික්ෂුවකට චෝදනා නොකල යුතුය 17 අනුන් ලවා ඔවුන්ගේ ඇවැත් සිහි නොකර විය යුතුය 18 භික්ෂූන් කෝලහල කිරීමෙහි නොයදවිය යුතුය. තජ්ජනීය කර්මය ඉවත් කිරීම තජ්ජනීය කර්මය කරනු ලැබූ භික්ෂූන් විසින් ඉහත කී අටලොස් වත පුරා හික්මී සංඝයාගෙන් කර්ම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහොත් සංඝයා විසින් තජ්ජනීය කර්ම ඉවත් කළ යුතුය. ඒ භික්ෂූන් විසින් සංඝයා වෙත එළඹ සිවුරු ඒකාංශ කොට පොරවා වැඩිමහල් භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ මතු දැක්වෙන වාක්‍ය තුන් වරක් කියා තජ්ජනීය කර්ම ඉවත් කරන ලෙස ඉල්ලිය යුතුය. මයං බන්තේ සංගේන තජ්ජනීය කම්ම කතා සම්මා වත්තාම ලෝමං පාතේමේ නෙත්තාරං වත්තාම තජ්ජනීය කම්මස්ස පටිපස්සද්ධින් යාචාම ဒ ුතියම්පි පේයාලං තතියම්පි පෙය්‍යාලං ඉවත් කිරීමේ කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ ඉමේ පණ්ඩුක ලෝහිතකා බික්ඛු සංඝේන තජ්ජනීය කම්මකතා සම්මා වත්තන්ති ලෝමං පාතෙන්ති නෙත්තාරං වත්තන්ති තජ්ජනීය කම්මස්ස පටිප්පස්සද්දින් යාචන්ති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ පණ්ඩුක ලෝහිතකාණං භික්ඛූණං තජ්ජනීය කම්මං පටිපස්ස මෙය්‍ය ඒ සාඤ්ඤති සුනාතුමේ බන්තේ සංඝෝ ඉමේ පණ්ඩුක ලෝහිතකා භික්ඛූ සංඝේන තජ්ජනීය කම්මකතා සම්මා වත්තන්ති ලෝමං පාතෙන්ති නෙත්තාරං වත්තන්ති තජ්ජනීය කම්මස්ස පටිපස්සද්දීන් යාචන්ති සංඝෝ පණ්ඩික් පණ්ඩුක ලෝහිතකානං වික්ඛූණං තජ්ජනීය කම්මං පටිපස්සම්මේ හේති යස්සාය සමතෝ කමති පණ්ඩුක ලෝහිතකානං වික්ඛූණං තජ්ජනීය කම්මස පටිපස්සද්දි සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය ဒုတိယံ පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං පටිපස්සද්ධං සංගේන පණ්ඩුක ලෝහිතකාණං භික්ඛූණං තජ්ජනීය කම්මං කමති සංගස්ස තස්මා තුන්හි එව මේතං ධාරයාමි නියස්ස කර්මය නුසුදුසු පරිදි ගිහියන් හා ආශ්‍රය කළා වූ බාල වූ අව්‍යක්ත වූ එහෙයින්ම නිතර ඇවැත්වලට පැමිණියා වූ බොහෝ ඇවැත්වලට පැමිණියා වූ පිරිවෙස් ගැනීම මානත් ගැනීම, අබ්බාන කරවා ගැනීම ආදීන් නිතර සංඝයාට කරදර ඇති කළා වූ සෙය්‍යසක භික්ෂුව නිමිත්ත කොට තථාගතයන් වහන්සේ විසින් නියස්ස කර්මය වදාරණ ලද්දේය. නියස්ස කර්මයෙහි අදහස භික්ෂුවකට නිස සමාදන් වී ආචාර්යවරයෙකු යටතේ විසීමට නියම කිරීමය. එය කරන කලෙහි ආපත්‍ති බහුල අඥාන භික්ෂුව සංගමැදට පමුණුවා චෝදනා කොට වරද සිහි කරවා ඇවැත් දක්වා කළ යුතුය. කර්ම වාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංඝෝ අයං සයසකෝ බික්ඛු බාලෝ අවියක්තෝ ආපත්‍ති බහුලෝ අනපාදානෝ ගිහි සංසෙට්ඨා විහෙරති අනනුලෝමිකේහි ගීහි සංසග්ගේහි අපිස්සු බිකු පකතා පරිවාසං දෙන්තා මූලාය පටික්කස්සන්තා මානත්තං දෙන්තා අබ්බේහන්තා යදි සංගස්ස පත්ත කල්ලං සංගෝසය කස්ස බික්කුණෝ නිස්සය නියස්ස කම්මං කරෙය්‍ය නිසාය තේ වත්තබ්බන්ති ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංගෝ අයං සේයසකෝ බික්ඛු බාලෝ අවියත්තෝ ආපත්‍ති බහුලෝ අනපාදානෝ ගිහි සංසට්ඨෝ විහෙරති අනනුලෝමේකේහි ගිහි සංසග්ගේහි අපිස්සු භික්ඛු පකතා පරිවාසං දෙන්තා මූලාය පටික්කස්සන්තා මානත්තං දෙන්නා අබ්බේනාතා සංඝෝ සේයසකස්ස භික්ඛුනෝ නියස්ස කම්මං කරෝති නිස්සායතේ වත්තබ්බන්ති යස්සාය සමතෝ කමති සේයකස්ස භික්ඛුනෝ නියස්ස කම්මං කරණං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං කතං සංගේන සෙය්‍ය කස්ස බික්ඛුනෝ නියස්ස කම්මං නිස්සායතේ වත්තබ්බන්ති කමති සංගස්ස තස්මා තුන්හි එව මේතං ධාරයාමි නියස්ස කර්මය ඉවත් කිරීම නියස්ස කර්මය කරනු ලැබූ භික්ෂුව විසින් පිළිපැදිය යුත්තේද තජ්ජනීය කර්මය කරන ලද භික්ෂූන් විසින් පිළිපැදිය යුතු පරිදිමය. ගුරුවරයෙකු ඇසුරු කර වැසමින් අටලොස් වත පුරා හික්මී නියස්ස කර්මය ඉවත් කරන ලෙස සංඝයාට යාඥා කළ යුතුය. එකල්හි සංඝයා විසින් නියස්ස කර්මය ඉවත් කරනු ලැබෙයි. ඉවත් කිරීම ඉල්ලීමේ වාක්‍ය අහං බන්තේ සංගේන නියස්ස කම්මං කතෝ සම්මා වත්තාමි ලෝමං පාතේමි nettarang vattami niyassa kammassa paripassaddin yachami dutiyampi peyyalang tatiyampi peyyalang නියස්ස කර්මය ඉවත් කිරීමේ කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං සෙය්‍යසකෝ බික්ඛු සංගේන නියස්ස කම්මං කතෝ සම්මා වත්තන්ති ලෝමං පාතේති නෙත්තාරං වත්තති නියස්ස කම්මස්ස පටිපස්සද්දින් යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ සෙය්‍යසකස්ස බික්ඛුනෝ නියස්ස කම්මං පටිපස්සම්මේයිහ ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ අයං සේයසකෝ බික්ඛු සංගේන නියස්ස කම්මං කතෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්තති නියස්ස කම්මස්ස පටිපස්සද්දින් යාචති සංඝෝ සේයකස් සේයසකස්ස බික්ඛුනෝ නියස්ස කම්මං පටිපස්සම් මේ හෙති යසාය සමතෝ කමති සේයසකස්ස බික්ඛුනෝ නියස්ස කම්මස්ස පටිපස්සද්දී සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය දුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං පටිපස්සද්දං සංගේන සෙය්‍යක සකස්ස බික්ඛුනෝ නියස්ස කම්මං කමති සංගස්ස තස්මා තුන්හි එව මේතං ධාරයාමි පටිසාරණීය කර්මය බුදු සසුනෙහි පැහැදී සිටින සංඝයා හට උවටන් කරන චිත්ත නම් ගෘහපතියාට බැන ඔහුගේ ආස් ආවාසයද හැරගිය සුදම්ම නම් භික්ෂුව නිමිත්ත කොට තථාගතයන් වහන්සේ පටිසාරණීය කර්මය වදාළසේක. එය කරනුයේ සංඝයාට උපස්ථාන කරන බුදුසසුනේහි පැහැදී සිටින ශාසන ආලයේ ඇති ගිහියන්ට අපහාස කොට ඔවුන්ගේ සිත් රිදවන ඔවුන් බුදුසසුනේ කලකිරවන භික්ෂූන්ටය එසේ කරන භික්ෂුව සංගමැතටගෙන චෝදනා කොට වර්ධ සිහි කරවා ඇවත දක්වා ඒ කර්මය කළ යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං සුදම්මෝ බික්ඛු චිත්තං ගොහපතින් සද්දං පසන්නං දායකං කාරකං සංගුපට්ඨකං හීනේන කුම් සේසි හීනේන වමේ හේසෙහි යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ සුදම්මස්ස බික්ඛුනෝ පටිසාරණීය කම්මං කරෙය්‍ය චිත්තෝතේ ගහපති කමාපේ තබ්බේති ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ අයං සුදම්මෝ බික්ඛු චිත්තං ගහපතින් සද්ධං පසන්නං දායකා කාරකං සංගුපට්ඨකං හීනේන කුංසේසි හීනේන වමේහෙසි සංඝෝ සුදම්මස්ස බික්ඛුනෝ පටිසාරණීය කම්මං කරෝති චිත්තෝ තේ ගුහපති කමාපේ තබ්බාති යස්සාය සමතෝ කමති සුදම්මස්ස බික්කුණෝ පටිසාරණීයස්ස කම්මස්ස කරණං සෝතොන් හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං කතං සංගේන සුදම්මස්ස බික්කුණෝ පටිසාරණීය කම්මං චිත්තෝතේ ගහපති කමාපේ තබ්බාති කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි පටිසාරණීය කර්මය කරනු ලැබූ භික්ෂුව විසින්ද සංඝයා විසින් එය ඉවත් කරන තුරු තජ්ජනීය කර්මය කරනු ලැබූ භික්ෂුව විසින් පිරිය යුතු අටලොස් වත අනුව පිළිපැදිය යුතුය සංඝයා විසින් කර්ම ඉවත් කරනු ලබන්නේ අපහාස කිරීමෙන් කලකිරවන ලද තැනැත්තා සමා කරවා නැවත පැහැදවීමෙන් පසුවය චිත්ත ගෘහපතියා කලකිර වූ සුදම භික්ෂුව තෙමේ පාටිසාරණීය කර්මය කරනු ලැබීමෙන් පසු සමා කරවා චිත්ත ගෘහපතියා නැවත පැහැදවීමට මච්චිකා සණ්ඩියට ගියේය. එහෙත් දොම්නසට පැමිණ සිටි සුදම භික්ෂුව චිත්ත ගෘහපති වෙත ගොස් කතා කිරීමට අසමත්ව සවැත් නුවරට පෙරලා පැමිණියේය. චිත්ත ගෘහපතියා සමා කරවන ලද්දේ දෙයයි භික්ෂුන් විසින් විචාල කල්හි නොහැකි වූ බව සුදම්ම භික්ෂුව කීය. ඒ බව තථාගතයන් වහන්සේට සැලකල කලෙහි තථාගතයන් වහන්සේ සුදම්ම භික්ෂුවට චිත්ත ගෘහපතියා සමා කරවන්නට භික්ෂුවක් දූතයෙකු කොට දීමට අනුදන වදාළසේක. දූතයෙකු දීමේදී දූත ක්‍රියාව කරන ලෙස භික්ෂුවකගෙන් ඉල්ලා කැමැති කරවාගෙන සම්මත කොට දිය යුතුය. දූතේකු දීමේ කර්ම වාක්‍ය සුනාත්මේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං භික්ඛුම් සුදම්මස්ස භික්ඛුනෝ අනු දූතං දදෙය්‍ය චිත්තං ගහපතින් කමාපේතුම් ඒසා ඤත්ති සුනාත්මේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං භික්ඛුම් සුදම්මස්ස භික්ඛුනෝ අනනු දූතං දේති චිත්තං ගහපතින් කමාපේතුම් යස්සාය සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ සුදම්මස්ස බික්කුණෝ අනුදූතස්ස දානං චිත්තං ගහපතින් කමාපේතුම් සෝතුන් හස්ස යස්ස නක්කමති සෝබාසෙය්‍ය දින්නෝ සංගේන තිස්සෝ බික්කු සුදම්මස්ස බික්කුණෝ අනුදූතෝ චිත්තං ගහපතින් කමාපේතුම් කමති සංගස්ස තස්මා තුන්හි එව මේතං ධාරයාමි පටිසාරණීය කර්මය කරන ලද භික්ෂුව විසින් අනු දූතයෙකු වශයෙන් සංඝයා විසින් දුන් භික්ෂුව සමග වරද කළ ගෘහපතියා වෙත ගොස් සමාව ඈදී යුතුය. ඉදින් එයින් ගිහියා සමා වී සිත පහදා නොගත්තේ නම් අනුදූත භික්ෂුව විසින් ගෘහපතිය මේ භික්ෂුවට සමාව දුව සමාවව මැනව. මේ භික්ෂුතෙමේ ඔබගේ හොඳ හිත බලාපොරොත්තු වන්නේය යයි කිය යුතුය. එයින්ද ගෘහපතියා සමාන වන්නේ නම් ගෘහපතිය මේ භික්ෂුවට සමාන ලෙස මම ඔබෙන් ඉල්ලමි යයි කිය යුතුය. එයිනුත් ගෘහපතියා සමාන වූයේ නම් ගෘහපතිය සංඝයාගේ ඉල්ලීම පරිදි මේ භික්ෂුවට සමා වෙන්න යයි කිය යුතුය. එයින්ද සමා නොවූයේ නම් ගෘහපතියාට පෙනෙන ඇසෙන ලෙස වරද කළ භික්ෂුව ලවා සිවුරු ඒකාසු කොට පොරවා උක්කුටිකෙන් හිඳවා ඇඳිලි බැඳවා ඇවත දෙසවිය යුතුය. පටිසාරණීය කර්මය ඉවත් කිරීම පටිසාරණීය කර්මය කරනු ලැබූ භික්ෂුව තමා විසින් අවමන් කොට කලකිරවන ලද දායකයාගෙන් සමාවගෙන සිත පහදවා භික්ෂූන්ගේද සිත පහදවා සංඝයා වෙත එළඹ සිවුර ඒකාස කොට පොරවා වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ මතු දැක්වෙන වාක්‍ය කියා පටිසාරණීය කර්මයාගේ සංසිඳවීම ඉල්ලිය යුතුය. අහං බන්තේ සංගේන පටිසාරණීය කම්මකතෝ සම්මා වත්තාමි ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්දින් යාචාමි තුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං පටිසාරණීය කර්ම ඉවත් කිරීමේ කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං සුදම්මෝ බික්ඛු සංගේන පටිසාරණීය කම්මකතෝ සම්මා වත්තಂತಿ ලෝමං පාතේති nettarang vattati පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සන්දී යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ සුදම්මස්ස බික්ඛුනෝ පටිසාරණීය කම්මං පටිප්පස්සම්මේහ ඒසා ඤාති සුනාතු මේ බන්තේ සංඝෝ අයං සුදම්මෝ බික්ඛු සංඝේන පටිසාරණීය කම්මකතෝ සම්මා වත්තන්ති ලෝමං පාතේති nettarang vattati පටිසාරණියස්ස කම්මස්ස පටිප්පස්සද්දින් යාචති සංඝෝ සුදම්මස්ස බික්ඛුනෝ පටිසාරණීය කම්මං පටිප්පස්සම්මේහිති යස්සායස් කමතෝ කමති සුදම්මස්ස බික්කුණෝ පටිසාරණියස්ස කම්මස්ස පටිප්පස්සද්දී සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං පටිප්පස්සද්දං සංගේන සුදම්මස්ස බික්කුණෝ පටිසාරණීය කම්මං කමති සංගස්ස තස්මා තුන්හි එව මේතං ධාරයාමි පත්ත නිකුජ්ජන කර්මය පත්ත නිකුජ්ජන කර්මය යනු භික්ෂූන්ට වරද කළ ගිහියන්ට දනුවම් පිණිස කරන කර්මයකි. එහි අදහස වරද කළ ගිහියා සංඝයා විසින් වර්ජනය කිරීමය. පත්ත නිකුජ්ජන කළ ගිහියා භික්ෂූන් විසින් හල යුතුය. කිසිම භික්ෂුවක් විසින් ඔහු දෙන කිසිවක් නොපිළිගත යුතුය. පිණුසිගා යාමේදීද ඔහුගේ ගෙය හැර යා යුතුය. ඒ කර්මය දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේට බොරු චෝදනා ඇති කළ වඩ නම් ලිච්ඡවී පුත්‍රයා නිමිත්ත කොට පනවන ලද්දකි. අට්ඨහි භික්ඛවේ අංගේහි සමන්නාගතස්ස උපාසකස්ස පත්ත නිකුජ්ජිතබ්බෝ භික්ඛූණං අලාභාය පරිසක්කස්සති භික්ඛූණං අනත්තාය පරිසක්කති භික්ඛූණං ආවාසාය පරිසක්කති භික්ඛූණං අකෝසති පරිභාසති භික්ඛු භික්ඛූහි බේදේති බුද්දස්ස අවන්නං වාසති ධම්මස්ස අවන්නං වාසති සංඝස්ස අවන්නං වාසති අනුජානාමි භික්කවේ ඉමේහි අට්ඨංගේහි සමන්නාගතස්ස උපාසකස්ස පත්ත නිකුජ්ජිත්තුං තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාළ පරිදි භික්ෂූන්ට අලාභ කරන්නා වූද අනර්ථ කරන්නා වූද භික්ෂූන්ට වාසස්ථාන නැති කරන්නා වූද ආක්‍රෝෂ පරිභව කරන්නා වූද භික්ෂූන් ඔවුනොවුන් බිඳවන්නා වූද බුදුනට දොස් කියන්නා වූ දහමට දොස් කියන්නා වූ සංගණට දොස් කියන්නා වූ උපාසකයන්ට පත්ත නිකුජ්ජන කර්මය කළ යුතුය. පත්ත නිකුජ්ජන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ වඩ්ඩෝ ලිච්ඡවි ආයස්මන්තං දබ්බමල්ල පුත්තං අමූලිකාය සීලං විපත්තියා අනුදන්සಂತಿ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ වඩ්ඩස්ස ලිච්ඡවිස්ස පත්ත නිකුජ්ජේය අසමෝහාය සංගේන කරය්‍ය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ වඩ්ඩෝ ලිච්ඡවි ආයස්මන්තං දබ්බමල්ල පුත්තං අමූලිකාය සීල විපත්තියා අනුදන්සති අත්ති සංඝෝ වඩ්ඩසලිච්ච විස්ස පත නිකුජ්ජති සම්භාගං සංගේන කරෝති යස්සාය සමතෝ කමති වඩ්ඩ ලිච්ච විස්ස පත්තස්ස නිකුජ්ජනා අසමෝ භාගං සංගේන කරණං සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය නිකුජ්ජිතෝ සංගේන වඩස්ස ලිච්ඡ විස්ස පත්තෝ අසම්භාගෝ සංගේන කමති සංගස්ස තස්මාතෝනිහි ඒව මේතං ධාරයාමි පත්ත නිකුජ්ජන කර්මය ඉවත් කිරීම පත්ත නිකුජ්ජන කර්මය කරනු ලැබූ තැනැත්තා ඒ ඉවත් කරවා ගනු කැමති වේ නම් වරද පිළිගෙන සංඝයාගෙන් සමාව ලබාගෙන සංඝයා වෙත එළඹ උතුරු සළුවේ කාසු කොට පොරවා භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ වැඳගෙන මේ වාක්‍ය කියා පත්ත නිකුජ්ජන කර්ම ඉවත් කරන ලෙස ඇයදිය යුතුය. සංගේන මේ බන්තේ පත්ත නිකුජ්ජිතෝ අසම්බෝගෝ මහි සංගේන සෝහං බන්තේ සම්මා වත්තාමි ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි සංඝං පත්ත නිකුජ්ජනං යාචාමි ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං පත්ත නිකුජ්ජනේ ඉවත් කිරීමේ කර්ම වාක්‍ය සුනාතු මේ බාන්තේ සංඝෝ සංගේන වඩ්ඩස්සල ඉච්ඡ විස්ස පත්ත නිකුජ්ජිතෝ අසම්භෝගෝ සංගේන සෝ සම්මා වත්තත්ති ලෝමං පාතේති නෙත්තාරං වත්තති සංඝං පත්ත නිකුච්චනං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ වඩස්ස ලිච්ඡ විස්ස පත්තං උක්කුජ්ජේය සම්මෝ භාගං සංගේන කරය්‍ය ඒසා ඤති සුනාතුමේ බන්තේ සංඝෝ සංගේන වඩස්ස ලිච්ඡ විස්ස පත්ත නිකුජ්ජිතෝ අසම්භෝගෝ සංගේන සෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්තති සංඝං පත්ත උක්කුජ්ජනං යාචති සංඝෝ වඩස්ස ලිච්ඡ විස්ස පත්තං උක්කුජ්ජති සම්භෝගං සංගේන කරෝති යස්සාය සමතෝ කමති වඩස්ස ලිච්ඡ විස්ස පත්තස්ස උක්කුජ්ජනා සම්භෝගං සංගේන කරෝති යස්සාය සමතෝ කමති වඩස්ස ලිච්ඡ විස්ස පත්තස්ස උක්කුජ්ජනා සම්භෝගං සංගේන කරණං සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය උක්කුජ්ජිතෝ සංගේන වඩ්ඩස්ස ලිච්ඡ විස්ස පත්තෝ සම්භෝගෝ සංගේන කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි එවත් නොපිලිගන්නා භික්ෂූන්ට කරන උක්කේපනීය කර්මය බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවර ഘോഷිතාරාමේහි වැඩවසන කලෙහි චන්න ස්තවීරයෝ වරද කොට ඇවතට පැමිණ භික්ෂූන් විසින් ඇවතට පැමිණි බව කී කලෙහි ඇවතට පැමිණි බව පිළිගැනීමට නොකමැති වූහ. භික්ෂූන් විසින් ඒ බව තථාගතයන් වහන්සේට සැලකල කලෙහි චන්න ස්තවීරයන්ට උක්කේපනීය කර්මය නියම කළසේක. උක්කේපනීය කර්මයේ අදහස වරද කරන භික්ෂුව සංඝයා විසින් සම්භෝගයට නොගන්නෙකු කොට බැහැර කිරීමය. එය කරන කල්හි ඇවත නොපිළිගන්නා භික්ෂුවට චෝදනා කොට කල වරද සිහි කරවා ඇවත දක්වා කල යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං චන්නෝ බික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ චන්නස්ස බික්ඛුනෝ ආපත්‍තියා අදස්සේන උක්කේපනීය කම්මං කරෙය්‍ය අසම්භෝගාං සංගේන ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ අයං චන්නෝ බික්ඛු ආපත්‍තිං ආපජිත්වා නෛච්ඡති ආපත්‍තිං පස්සිතුං සංඝෝ චන්නස්ස බික්ඛුනෝ ආපත්‍තියා අදස්සේන උක්කේපනීය කම්මං කරෝති අසම්භෝගං සංගේන යස්සාය සමතෝ කමති චන්නස්ස බික්කුණෝ ආපත්තිය අදස්සේන උක්කේපනීයස්ස කම්මස්ස කරණං අසම්භෝගං සංගේන සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි පේයාලං තතියම්පි පේයාලං කතං සංගේන චන්නස්ස බික්කුණෝ ආපත්තිය අදස්සේන උක්කේපනීය කම්මං අසම්භෝගං සංගේන කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි උක්කේපනීය කර්මය කරන ලද භික්ෂුව විසින් පිළිපැදිය යුතු නීති 1 උපාද්‍ය ආචාර්ය හෝ කර්මාචාර වී උපසම්පදා නොකල යුතුය 2 නිස නොදිය යුතුය 3 උපාධ්‍යාය වී අලුත් සාමණේරයන් නොගත යුතුය 4 භික්ඛුනෝ වාද සම්මුතිය නොපිලිගත යුතුය. පහ සම්මුතිය ලබා සිටියේද භික්ඛුණීන්ට අවවාද නොකළ යුතුය. 6 යම් ඇවතක් නොපිලිගැනීමෙන් උක්කේපනීය කර්මය කරන ලද්ද ඒ ඇවතට නැවත නොපැමිණිය යුතුය. 7. එබඳු අනික් ඇවතකටද නොපැමිණිය යුතුය. 8. එයට පවිතු ඇවතකටද නොපැමිණිය යුතුය. 9. විනය කර්මයට ගරහා නොකළ යුතුය. 10. ඒ කර්මය කළ භික්ෂූන්ට ගරහා නොකළ යුතුය. 10 සිට 21 දක්වා ප්‍රකෘති භික්ෂුවකගේ වැඳීම දොටුවිට ආසනයේ නැගී සිටීම ඇඳිලි බැඳ වැඳීම පවන් සැලීම් ආදී සුදුසු වැඩ කිරීම අසුන් පැනවීම යහන් පැනවීම පාදෝනා පැන් තැබීම පාපුඩු තැබීම සේදීම දී পায় උලන දේ තැබීම පාසිවුරු පිළිගැනීම නෑමෙහිදී පිට ඇතිල්ලීම යන මේවා නොපිළිගත යුතුය 22 ප්‍රකෘති භික්ෂුවකට සීල විපත්තියෙන් චෝදනා නොකළ යුතුය 23 ආචාර විපත්තියෙන් චෝදනා නොකළ යුතුය 24 දිට්ඨි විපත්තියෙන් චෝදනා නොකළ යුතුය 25 ආජීව විපත්තියෙන් චෝදනා නොකළ යුතුය. 26. භික්ෂුවක් භික්ෂූන් හා නොබිඳ විය යුතුය. 27. ශ්වේත වස්ත්‍ර ආදිය නොදරිය යුතුය. 28 කුස චීරාදී තීර්ථක චීවර නොදරිය යුතුය. 29 භික්ෂූන් සේවනය කළ යුතුය. 30 භික්ෂු ශික්ෂාවෙහි හික්මිය යුතුය. 31 ප්‍රකෘති භික්ෂුවක් හා එක් වහලක් ඇති ආවාසයක නොවිසිය යුතුය. 32 එක් වහලක් ඇති අනාවාසයකද නොවිසිය යුතුය. 33 එක් වහලක් ඇති ආවාසයක හෝ අනාවාසයක හෝ නොවිසිය යුතුය. 34 ප්‍රකෘති භික්ෂුවක් දැක අස්නේ නැගී සිටිය යුතුය. 35 විහාරයේදී හෝ පිටදී හෝ ප්‍රකෘති භික්ෂුවකට අප්‍රසාදය නොදැක්විය යුතුය. 36 ප්‍රකෘති භික්ෂුවකට උපෝසතය නොතැබිය යුතුය 37 පවාරණය නොතැබිය යුතුය 38 ප්‍රකෘති භික්ෂුව සවචනීයකු නොකල යුතුය 39 විහාරයේහි ප්‍රධානත්වය නොකල යුතුය 40 චෝදනාවට අවසර නොගත යුතුය 41 චෝදනා නොකල යුතුය 42 නැවත සිහි නොකර විය යුතුය 43 භික්ෂූන් භික්ෂූන් හා කලහයට යදවිය නොවිය යුතුය ඇවත් නොපිළිගැනීමේ උක්කේපනීය කර්මය ඉවත් කිරීම උක්කේපනීය කර්මය කරන ලද භික්ෂුව වත් පුරා සංඝයා සතුටු කොට සංඝයා වෙත එළඹ සිවුරු ඒකාංශ කොට පොරවා මහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ කර්ම ඉවත් කරන ලෙස මතු දැක්වෙන වාක්‍ය කියා ඉල්ලිය යුතුය. අහං බන්තේ සංගේන ආපත්‍තියා අදස්සේන උක්කේපනීය කම්මකතෝ සම්මා වත්තාමි ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි ආපත්‍තියා අදස්සේනේ උක්කේපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්දින් යාචාමි ဒ උතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං ඡන්නෝ බික්ඛු සංඝේන ආපත්‍ය අදස්සේන උක්කේපනීය කම්මකතෝ සම්මා වත්තಂತಿ ලෝමං පාතේති නෙත්තාරං වත්තති ආපත්‍ය අදස්සේන උක්කේපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්දින් යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ චන්නස්ස බික්ඛුනෝ ආපත්‍ය අදස්සේන උක්ඛේපනීය කම්මං පටිප්පස්ස මෙයිහ ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං චන්නෝ බික්ඛු සංඝේන ආපත්‍ය අදස්සේන උක්ඛේපනීය කම්මකතෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්තති ආපත්‍ය අදස්සේන උක්ඛේපනීය කම්මස්ස පටිප්පස්සද්දින් යාචති සංඝෝ චන්නස්ස වික්ඛුනෝ ආපත්‍තියා අදස්සේන උකේපනීය කම්මං පටිප්පස්සම් මේ හෙති යස්සාය සමතෝ කමති චන්නස්ස වික්ඛුනෝ ආපත්‍තියා අදස්සේන උකේපනීය කම්මස්ස පටිප්පස්සද්දී සෝ තුනහස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ဒုတိယံ පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං පටිපස්සද්ධං සංගේන චන්නස්ස බික්කුණෝ ආපත්තිය අදස්සේන උකේපනීය කම්මං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි ඇවතට පිළියම් නොකරනු කැමති භික්ෂුවට කරන උකේපනීය කර්මය බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවර ഘോഷිතාරාමෙහි වැඩවෙසෙන සමයේහි චන්න ස්තවීරයෝ ඇවතට පැමිණ එයට ප්‍රතිකාර කරන්නට නොකමැති වූහ. එය නිමිත්ත කොට තථාගතයන් වහන්සේ ඇවතට පිළියම් නොකරනු කැමැත්ත නිසාද චන්න ස්තවීරයන් හට සංඝයාගේ සම්භෝගයෙන් බැහැර කිරීමේ ඇති උක්කේපනීය කර්මය කරන ලෙස නියම කළසේක. එයද ඇවතට පිළියම් නොකරන භික්ෂුව සංගමැදට පමුණුවා චෝදනා කොට වර්ධ සිහි කරවා ඇවත දක්වා කළ යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං චන්නෝ බික්ඛු ආපත්‍තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තීනං පටිකාතුම් යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ චන්නස්ස වික්කුණෝ ආපත්තියෝ ආපටික්ඛම්මේ උක්කේපනීය කම්මං කරෙය්‍ය අසම්භෝගං සංගේන ඒසා ඤත්ති සුනාතමේ බන්තේ සංඝෝ අයං චන්නෝ බික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා නෛච්ඡති ආපත්තිං පටිකාතුං සංඝෝ චන්නස්ස බික්ඛුනු ආපත්තියා ආපටික්ඛම්මේ උක්කේපනීය කම්මං කරෝති අසම්භෝගං සංගේන යස්සාය සමතෝ කමති චන්නස්ස බික්ඛුනු ආපත්තියා ආපටික්ඛම්මේ උක්කේපනීයස්ස කම්මස්ස කරණං අසම්භෝගං සංගේන සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝවාසෙය්‍ය ဒ ුතියම්පි ඒත මත්තං වදාමි පෙය්‍යාලං තතියම්පි ඒත මත්තං වදාමි පෙය්‍යාලං කතං සංගේන චන්නස්ස බික්කුණෝ ආපත්‍ය අප්පටික්කම්මේ උකේපනීය කම්මං අසම්භෝගං සංගේන කමති සංගස්ස තස්මා තුනිහි ඒව මේතං ධාරයාමි උක්කේපනීය කර්මය ඉවත් කිරීම පැවතට පිළියම් නොකිරීමේ වරදින් උක්කේපනීය කර්මය කරන ලද කල්හිද භික්ෂුව විසින් නීති තෙසාලිස අනුව පිළිපැද සංඝයා සතුරු කරවා සංඝයා වෙත එළඹ වැඩිමහල් භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ මතු දැක්වෙන වාක්‍යයෙන් කර්ම ඉවත් කරන ලෙස ඉල්ලිය යුතුය. එසේ කළ කලී සංඝයා විසින් කර්ම ඉවත් කරනු ලැබේ. අහං බන්තේ සංගේන ආපත්‍ය ආපටික්ඛම්මේ උක්කේපනීය කම්මකතෝ සම්මා වත්තාමි ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි ආපත්‍ය අපටික්ඛම්මේ උක්කේපනීයස්ස කම්මස්ස පටිපස්සද්දීන් යාචාමි ဒ ුතියම්පි පේයාලං තතියම්පි පේයාලං ඉවත් කිරීමේ වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං චන්නෝ බික්ඛු සංඝේන ආපත්‍තියා අපටි කම්මේ උක්කේපනීය කම්මකතෝ සම්මා වත්තති ලෝමං පාතේති nettaran vattati ආපත්‍තිය අපටි කම්මේ උක්කේපනීයස්ස කම්මස්ස පටිප්පස්සාද්දීන් යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ චන්නස්ස බික්ඛුනෝ ආපත්‍තියා අපටි කම්මේ උක්කේපනීය කම්මං පටිප්පස්සාමේහ ඒසා ඤත්ති සුනාත්මේ බන්තේ සංඝෝ අයං චන්නෝ බිකු සංගේන ආපත්‍තිය අපටි කම්මේ උක්කේපනීය කම්මකතෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්තති ආපත්‍යෝ අපටි කම්මේ උක්කේපනීයස්ස කම්මස්ස පටිපස්සද්දින් යාචති සංඝෝ චන්නස්ස විකුණෝ ආපත්‍යා අපටි කම්මේ උක්කේපනීය කම්මං පටිපස්සම්මේ හේති යස්සාය සමතෝ කමති චන්නස්ස බික්කුණෝ ආපත්‍තියා අපටි කම්මේ උක්කපනීයස්ස කම්මස්ස පටිපස්සද්දී සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි පේයාලං තතියම්පි පේයාලං පටිපස්සද්දං සංගේන චන්නස්ස වික්ඛුනෝ ආපත්‍තියා අපටි කම්මේ උක්කේපනීය කම්මං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි පාප දෘෂ්ටිය නොහරනා භික්ෂුවට කරන උක්කේපනීය කර්මය බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩවසන සමයෙහි අරිට්ඨනම් භික්ෂුවක් මෘදු වූ කොට්ට මෙට්ට ඇතිරිලි ආදී ස්පර්ශය කැපනම් ස්ත්‍රී ස්පර්ශය කැපවිය යුතුය ඒ අන්තරායික නොවේය යන දෘෂ්ටි ඇති කරගත්තේය. ඒ බව ඇසූ භික්ෂූහු ඒ දෘෂ්ටිය දුරු කරනු පිණිස අරිට්ඨ නැමැති භික්ෂුවට නොඑක් ආකාරයෙන් අනුශාසනා කළහ. එහෙත් අරිට්ඨ භික්ෂුව නොපිළිගත්තේය. භික්ෂූහු ඒ බව තථාගතයන් වහන්සේට සැලකලෝය. බුදුරජාණන් වහන්සේ විසින්ද අවවාද කොට නොපිළිගත්තා වූ ඒ භික්ෂුවට උක්කේපනීය කර්මය කර සම්භෝගයෙන් බැහැර කරන ලෙස තථාගතයන් වහන්සේ වදාළසේක. දෘෂ්ටිය නොහරනා භික්ෂුවට උක්කේපනීය කර්මය කරන කලෙහි ඒ භික්ෂුව සංගමැදට පමුණුවා චෝදනා කොට වරද සිහි කරවා ඇවත දක්වා කර්මය කළ යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අරිට්ඨස්ස බික්කුණෝ ගද්ද බාදි පුබ්බස්ස ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං තථාහං භගවතා ධම්මං දේශිතං අජානාමි යතායේ මේ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තේ පටිසේවත්තෝ නාලං අන්තරායායාති සෝතං විට්ටි නප්පටි නිස්සජ්ජಂತಿ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ අරිට්ඨස්ස බික්කුණෝ ගද්දබාදි පුබ්බස්ස පාපිකාය දිට්ඨියා අපපටි නිස්සග්ගේ උක්කේපනීය කම්මං කරෙය්‍ය අසම්භෝගං සංගේන ඒසා ඤත්ති සුනාතමේ බන්තේ සංඝෝ අරිට්ඨස්ස බික්කුණෝ ගද්දබාදි පුබ්බස්ස ඒව රූපං පාපකං දිට්ඨිකං uppannං තථාහං භගවතා ධම්මං දේශිතං අජානාමි යතා යේ මේ අන්තරායිකා ධම්මා වුත්තා භගවතාතේ පටිසේවනතෝ නාලං අනන්තරායාති සෝතං විට්ටි නප්පටි නිස්සජ්ජಂತಿ සංඝෝ අරිට්ඨස්ස බික්කුණෝ ගද්දබාදි පුබ්බස්ස පාපිකාය දිට්ඨිය අපටිනිස්සග්ගේ උක්කේපනීය කම්මං කරෝති අසම්භෝගං සංගේන යසාය සමතෝ කමති අරිට්ඨස්ස බික්කුණෝ ගද්දබාදි පුබ්බස්ස පාපිකාය දිට්ඨිය අපටිනිස්සග්ගේ උක්කේපනීයස්ස කම්මස්ස කරණං අසම්භෝගං සංගේන සෝතුන් හස්ස යස්ස නක්කමති සෝ බාසෙය්‍ය දුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං කතං සංගේන අරිට්ටස්ස බික්කුණෝ ගද්දබාදි පුබ්බස්ස පාපිකාය දිට්ඨියා අපපටි නිස්සග්ගේ උක්කේපනීය කම්මං අසම්භෝගං සංගේන කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි පාප දෘෂ්ටිය නොහැරීම නිසා උක්කේපනීය කර්මය කරන ලද භික්ෂූන් විසින් පිළිපැදිය යුතු වත් හෙවත් නීති අටලොසකි. එය මෙසේය. 1. උපසම්පදා නොකළ යුතුය. 2. නිස නොදිය යුතුය. 3. සාමණේරයන් නොගත යුතුය. 4. භික්ඛුනෝ වාදක සම්මුතිය නොපිළිගත යුතුය. 5. කලින් සම්මුතිය ලබා ඇත්තේද භික්ෂුණීන්ට අවවාද නොකළ යුතුය. 6. උක්කේපනීය කර්මයට හේතු වූ ඇවතට නැවත නොපැමිණිය යුතුය. 7. එවැනි අනික් ඇවතකටද නොපැමිණිය යුතුය. 8. එයට ලාමක ඇවතකටද නොපැමිණිය යුතුය. 9. උක්කේපනීය කර්මයට ගරහා නොකළ යුතුය. 10. කර්මය කළ භික්ෂූන්ට ගරහා නොකළ යුතුය. 11. ප්‍රකෘති භික්ෂුවකගේ උපෝසතය නොතැබිය යුතුය. 12. පවාරණය නොතැබිය යුතුය. 13. කිය යුත්තේකු නොකල යුතුය. 14. විහාරයේ ප්‍රධානත්වය නොකල යුතුය. 15. චෝදනාවට අවසර නොඉල්ලිය යුතුය. 16. චෝදනා නොකල යුතුය. 17. වරද සිහි කරවීම නොකල යුතුය. 18 භික්ෂූන් භික්ෂූන් සමග කලහයට නොයදවිය යුතුය. ඔක්කේපනීය කර්ම ඉවත් කිරීම ඉල්ලීමේ වාක්‍ය. අහං බන්තේ සංගේන පාපිකාය දිට්ඨියා අපටිනිස්සග්ගේ උක්කේපනීය කම්මකත්තෝ සම්මා වත්තාමි ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි පාපිකාය දිට්ඨියා අපපටිනිස්සග්ගේ උක්කේපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්දින් යාචාමි ဒ ුතියම්පි පේයාලං තතියම්පි පේයාලං කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සංගේන පාපිකාය දිට්ඨියා අපපටිනිස්සග්ගේ උක්කේපනීය කම්මකතෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්තති පාපිකාය දිට්ඨියා අපපටිනිස්සග්ගේ උක්කේපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්දින් යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සස්ස බික්කුණෝ පාපිකාය දිට්ඨියා අපපටිනිස්සග්ගේ උක්කේපනීය කම්මං පටිප්පස්සා මෙයං ඒසාඤ්ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයන් තිස්සෝ වික්ඛු සංගේන පාපිකාය දිට්ඨියා අපපටිනිස්සග්ගේ උක්කේපනීය කම්මකතෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්තති පාපිකාය දිට්ඨියා අපට්ඨිනිස්සග්ගේ උක්කේපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්දින් යාචති සංඝෝ තිස්සස්ස බික්කුණෝ පාපිකාය දිට්ඨියා අපට්ඨිනිස්සග්ගේ උක්කේපනීයං කම්මං පටිප්පස්සම්මේ යති යසා යස්සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ පාපිකාය දිට්ඨියා අපටි නිසග්ගේ උකේපනීයස්ස කම්මස්ස පටිපස්සද්දී සෝ තුන්හස්ස යස නක්කමති සෝ බාසෙය්‍ය දුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං පටිපස්සද්දං සංගේන තිස්සස්ස බික්කුණෝ පාපිකාය දිට්ඨියා අපටිනිස්සග්ගේ උක්කේපනීය කම්මං කමති සංගස්ස තස්මාත් තුන්හි ඒව මේතං ධාරයාමි